මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න හොඳටම රෑ වුණා. මුතාම නෑනේ. ඒ හීම් බණ්ඩා කඩේ වහලා ගිහින් ඉක්මනට එක්කවරෙන් කිරිනේරිස්. උඹට ලබලා නින්න තියනවා මට උකට. මොනවා? මේ ළඟ ඉන්න මාව පේන්නේ නැද්ද මුදලාලිට? හොම්බට දමලා නින්න හදන්නේ. ඇයි බං මේ කරවලේ හිටගෙන හිටියම කාටද උඹව පේන්නේ? හ්ම්? කළුවරයි උඹේ පාටයි දෙකම එකයි. ඒක එහෙමයි. ඇයි මගේ හොම්බට දමලා නින කතාවක් කිව්වේ? මං එහෙම කිව්වා? මං කීවේ හීම් බන්දට බොට නෙවෙයි නෑ නෑ කමක් නෑ කොහොම කීවත් මට කමක් නෑ මේ පෙත්ත මේ වැඩ ඉවර කරලා අර විභාගයෙන් පාස් කෙරුවයි කියලා බාලනට ආපු මගේ අයියටයි අයියාගේ හාමිනේටයි කොල්ලටයි ගමේ ඉන්න මගේ තරහකාරින්ටයි මේ ඉස්කෝලේ තිත්ත වෙන්න මේ පෙත්තම මහතැන් වලට යවනවා නම් එච්චරයි මට උනේ මුදලාලි ඔන්න ඈකිරි මේරි දැන් ඔය පෙස්සමට කී දෙනෙකුගේ අස්සන් ගත්තද මේකේ වැඩේ මුදලාලි ඒ පෙත්තම දිහා බලාපු හැම කෙනෙක්ම හැව්වේ කෝ කෝ මේකට ආරච්චිලගේ අස්සන ගහලා නෑ නේද කියලා. ඔව්. හරි හරි ඉතින් උඹේ අයට කිව්වේ නැද්ද? ආරච්චිලගේ අස්සන ඕනෑම වෙලාවක ගහනවයි කියලා පුරුදු වුණාද කියලා? සැක්කර දෙයියන් බල්ල මං කීවා. ඒ කීවට අත්තම් කෙරුවේ නෑනේ. උඹ එදා කීවා මේ මුවන් පැලැස්සේ හැම ගෙදරකටම ගොහින් හැමෝගෙම අස්සන් අරගෙන මිසක් මේ පැත්තේ පස්පා ගන්නෙ නැහැයි කියලා. දැන් බැලින්නම් මේ පෙස්සමේ නෑ එකම එක අස්සනක්වත්. මොකද උන්ට වෙලා තියෙන්නේ? පංගුවා කිව්වා මේ වගේ හොඳ ලොකු මහත්තයෙක් කවදාවත් මේ ඉස්කෝලේට ආවේ නෑ කියලා. හුඟ දෙනෙක් කැමති නෑ අර දුම්බර ඉඳලා ඇවිත් අර උගන්නන ගුරුවරයාට විරුද්ධව පෙත්සම් ගන්නවට ඕන්න. ඒ කියන්නේ කියන්නේ ඒ නාමල් කියන ගුරුවරයා නොයෙන්ට මේ මුවන් පැලැස්සේ මෙලාකටත් විනාශ වෙන්න තිබ්බා කියලායි. ඔව්. Mm-hmm. <coughs> <coughs> නාමෙලා තමයි මගේ සිරිමල් ගෙතන කෑවේ. නාමෙලා නොයෙන්ට. මගේ සිරිමලා තමයි මෙහි ගම්මුලා දෑනියා. ඒ විතරක්ද? මගේ පුතා තමයි විසෝගේ අත අරගෙන මේ බූදලේ සීරුවම අතට ගන්න හිටියේ. මන් දැන් කීයක් නම් උගුල් ඇටෙව්වද නාමලා පන්නලා දාන්න. එහෙම නැත්තම් කපෝති කරන්න. ඒක කිරිකෙස් එකක්වත් හරි ගියේ නැති හින්දා නේද? මේ කිරිනේරිස්ගේ කොල්ලව ඉස්කෝලෙන් එළියට දාපු එක අල්ලගෙන මේ පෙස්සම ගැහැව්. දැන් ඒකට මේ පැලැස්සේ ඉන්න මිනිස්සු අස්සම් කරන්නේ නැත්තේ ඇයි? ඒයි කිරිනෑරිස්. ඔබ හිතනවාද ඔය පෙත්සමේ මුලටම දාලා තියෙන නමට කෙලින් ආවච්චිලා අස්සම් කෙරුවොත් අනිත් උදවියත් අස්සම් කරයි කියලා? අනුමානයක් නෑ මුදලාලි. මේකේ වැඩේ ඊයේට දැන් අපට තියෙන්නේ ආරච්චිලා අල්ලගෙන කොහොම හරි මිනිහගේ අස්සන ගහගෙන ඊට පස්සේ ඒක පෙන්නලා ගමේ අනිත් අයගේ මේක කරන්ත නේද අපි ගියේ සඳුදා දැඟලුවේ ඒත් කොහොම හරි ගියා ආරච්චිලා එක්ක ඇහි දාන කන්නාඩිය නෑ කියලා අස්සම් කෙරුවේ නෑ. ආරච්චි පෙස්සම ගෙදර ඉන්න මැණිකෙට පෙන්නලා මිසක් අස්සම් කරන්නේ නෑ කිව්වා. ඔව් ආරච්චිලත් මහ නවන්ට බැරි අරටුලියක්. මට නම් දැන් මේ මිනිස්සුන්ගෙන් අත්සන් ගන්න ගිහින් බැනුම් ආපු තරම ඇති කියලාත් හිතෙනවා ඕන්න. ඒයි කිරිනේරි. උඹේ කොල්ලා පේල් කරලා දාපු ඔය නාමෙලයි. ලොකු ගුරයි. අර බැරැස්සි. තවත් මේ මුවන් පැලැස්සේ හිටියොත් උඹේ අනික් කොල්ලන්ටයි කෙල්ලන්ටයි මොකද වෙන්නේ? ඈ? ඒ හින්දා අපි මේ ඉස්සරහින් තියාපු අඩිය නිකම්ම පස්සට නොගෙන එහෙමනම් මුදලාලි කොහොම හරි බලනවා මේ ආරච්චිලාගේ තව ලොකු උදවියගේ අස්සන් ගන්න හොඳද හ්ම් හරි හරි මං බලන්නම් කිරිනේරිස් අපේ ආරච්චිලාගේ අස්සන ගන්න හ්ම් බැරිද ආරච්චිලගේ නමට කෙලින් වෙන කෙනෙකුට කියලා අත්සන් කරගෙන ඒක ආරච්චිලගේ අත්සනයි කියලා කියන්ට. ඒයි මේ මේ හොරා සංගහලා වුණොත් කෙලින්ම හිරේ. ඔබට තේරුණාද? ඒ හින්දා ඒක භයානකයිනේ. අපි මේ පෙත්තම ගහනවද නැත්නම් ඉරලා දානවද කියලා අද රෑ කල්පනා කරලා මට හෙට කියන්න හොඳේ. අන්න අන්න එනවා අන්න එනවා ආරච්චිලගේ ගොන් කරත්ති ආන් ඔයාවට අත්සන් කෙරුවේ නැත්තම් මං ගියා ආයෙත් දෙකක් නෑ ඕන්න මේ කිවිනේගේ කලබල නොවි බලමු ආරච්චිල මොකද කියන්නේ කියලා ආ ආ ආන් ගිහින් කතා කරපන් කතා කරපන් කිනේ බලයන් ඕ වෛරා හෝ හෝ කිව්වා හෝ හෝ ආයිබෝවන් ආරච්චිල මහත්තයෝ ඔබ කවුද කවුද කරවලේ ඉන්නේ? ආයිබෝවන් මේ ගමේ කිරිනේරිස්. ඇයි අපි ගිය සඳුදා තවස් කරේ මෙහෙට ආව මතක නැද්ද? උඹ නේද අර පෙත්සම ගහන්න අස්සන් එකතු කරන්නේ? එහෙමයි එහෙමයි. කෝ මුදියා ඉන්නවද ඇතුලේ? නෑ එහෙමයි. අර ඉන්නේ බලාන තමුන්නාන්සේ එනකම්ම බලාගෙන ඉන්නවා. එහෙමනම් කිරිනේලිස් මෙන්න මේ ගුණාගේ නාස්ලනුව කරත්තරෝදේ ඔය පට්ටමක ගැට ගන්නවා. නැත්තම් මූ අර එළවලු පාත්ති වලට පනි. බොට තේරුණාද? ඇයි ඒකනම් හොඳ නෑ අයිබුවන්. එයි ගුණාගේ නාස්ලනුව කරත්තරෝදේට ගැට ගැව්වාම මූට වැඩි දුර යන්න බැරි වෙනවා රෝදේ කැරකෙනකොට. නැත්තම් මූ නේද හැමදාම මාව දාලා පයින්නවා එළවලු වතුවලට නෑ නෑ අයිබෝන් මං ඒක බලා ගන්නම් සමුන්නයි ගින් මුදලාලිව මුණ ගැහිලා ඒ වැඩේ කරන්ට කලින් මං එනවා ඔන්න ඒ මොදියා මොදියෝ නැද්ද උඹේ මේ ගේ ඉස්සරහට ලයිට් දැම්මේ තාමත් ඈ ඔය චෝට් කියන විදුලි පන්දමක්වත් මහා මගේ මූණට නෙවෙයි මේ මේ ඔය අඩිපාරට අඩිපාරට අන්නෝම ආගෝම ආරච්චි මත්තිනා අද නියමෙටම මෙහාට එනවයි කීවනම් මං කාර් එකත් අරගෙන එනවනේ හ්ම් ඔබ දන්නවනේ මේ පැලස්සේ ගම්මුලා දෑනියාට රාජකාරී gedara dure වැඩ කටයුතුයි පවුලේ වැඩ කටයුතුයි ඔය සේරම එකතු වුණාම තියෙන කරදරකාරී එකට ගොඩ නැගුණාම මගේ ඔළුවට පැටලෙන කරදර ගැන ඔබ දන්නවන්නේ වාඩි වෙන්නකෝ වාඩි වෙන්න වාඩි වෙන්න <laughs> වාඩි වෙන්න මේ පුටුවේ මේ මොනවද බොන්නේ? තේද? කෝපිද? බෙලිමල්ද? රණවරා මල්ද? එහෙම නැත්තම් ඉඟුරු කොත්ත මල්ලිද? නැත්තම් අර අර ආ ඔය කිසි දෙයක් මට එපා. මේ එහෙමනම් අර මම පාවිච්චි කරන ඔරෙම්බාලි ඒයි <laughs> හිම්බන්දා මේ මේ ආරච්චි මහත්තයාව ඔය මම බොන්ට කැමති ඔරෙන්ජන් බාලි ටිකක් වැඩිපුර හදාගෙන ඉක්මනට වරෙන් ඉක්මනට වරෙන් <clears throat> ඈ මොදියෝ අද කොහමද වෙලඳාම සරු ඉනේක එකට 10ක් ලාභද නැත්නම් එකට 100ක් ආහා එච්චරමත් නෑ ඒත් ඉතින් අද හොඳ ආ ඔහොම තියන් ඔහොම තියන් හිම්බන්ඩි දැන් උඹ ගිහින් අර පාරේ ඉන්න කිරිනේරිස් එක්කගෙන වරින් ඔව් ආ කිරිනේලිස් නේද අර මගේ අසන තියන්ට කියලා පිස්සමක්ද මොකක්ද ලියන්නේ? ඒයි මතක නැද්ද මස්සිනේ? දැන් සුමාන තුනක් විතර අපි ඒ කටයුත්තට දඟලනවනේ. <laughs> හරි හරි හරි. මේ සීරෝටම කලින් මේ ඔරෙන් බාලි බීම ඩිංගක් බීලා හිටියානම් හොඳානේ. ඈ මුදියා දැන් ඔය පිස්සමට මගේ අස්සන නැතුවම බැරිද? මේකේ වැඩේම සිනා මේකයි. ඔය පිස්සමට අස්සන ගහන්ට කලින් හැම කෙනෙකුටම දැනගන්න ඕනේ කවුද අස්සන් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට ඔය මේ ගමේ ඉන්න නිකම් බයියලා, කෝටු කිතයියලා, බුරයියලා විතරක් අස්සන් කරලා ලොකු තැනකට යවුවාම කෙලින්ම ඒක කුණු කූඩේටයි යන්නේ. <laughs> ඊට පස්සේ ඔව්වට අස්සම් කරන්න කියලා මාව හොයන්නේ නැති වෙయ్యෝ. බොට තේරුණාද? කිරිනේරිසාගේ කොල්ලා ඉස්කෝලේ විභාගයෙන් පේල් වුණාම අල්ලපු ගෙදර හිටිය මිනිහාගේම අයියාගේ කොල්ලා ඉහලින් පාස් වුණාලුනේ. ඈ ඉතින් ඒක මේ පැලැස්සටම ආඩම්බරයක් නේද ඈ? ඇයි ඉතින් ඒකට පිස්සම් ගහන්නේ? පිස්සම ගහන්නේ මේමයි මස්සිනා. ඒ ඉහලින් පාස් වෙච්ච කොළුවට ලකුණු වැඩියෙන් අතින් දාලයි පාස් කෙරුවේ. ඒක වැරද්දක්. අනික මේ ඉස්කෝලේ ඉන්න ඔය ලොකු ගුරයි නාමෙලුයි එතකොට අර අර රතු මහත නෝනයි මේ ගමේ අනික් ළමයි සීරෝම පේල් කෙරුවේ ඔය තුන් දෙනා වෙන්ට ඇති. මේ කාලේ මගේ සිරිමල් පේල් කරලා ඉස්කෝලෙන් දොට්ට දැම්මෙත් මේ මේ මේ මේ ඔරෙන්චම් බාලි කොහෙන්ද ගෙනාවේ? ඇයි හොඳ නැද්ද? නෑ නෑ පංකාදුයි පංකාදුයි. මේ ඔය කඩේ ඉන්න කොල්ලට කියනවා මගේ වලව්වට ඕවයින් දුසිමාක් දෙකක් මේ කවුද කවුද ඔය දොර ළඟ ඉන්නේ මේ මමයි ආයිබෝන් කිරිනේවිස් හ්ම් හ්ම් එමු ඇතුළට Thank you. ආයිබෝන්ට ආරච්චි මහත්තයෝ තමුන්නාන්සේ නැති වෙච්ච දවසට මුවන් පැලැස්සක් නැහැ. ඕ හැම කෙනෙක්ම අහන්නේ කෝ මේ පෙත්සමට ගම්මුලා දෑන්නේ අත්තම් කරලාද නැද්ද කියලා. තමුන්නාන්සේගේ වටිනාකම කොච්චරද හැබෑටම. තේරුණාද මත්විනාගේ තියෙන වටිනාකම කොච්චරද කියලා ඒ වටිනාකම මුළු දිස්ත්‍රික්කුවම දන්නවා මුදියා නමුත් මම මේකට අත්සන් කරන්නේ ඇයි ඈ මොකද්ද මට ඇති වාසිය බලාපල්ලකෝ ඉතින් ඇයි දෙයියනේ කවුද මේ පැලැස්සේ ඉන්න ලොකු මුලා බෑනියා මං ඇරෙන්න වෙන කවුද ඉතින් ඒ වුණාට මගේ කොල්ලෙක් නෙවෙයි පේල් කෙරුවේ විභාගෙන් ඔව් ඇයි මස්සිනා මගේ සිරිමල් පුතත් මේ ඉස්කෝලෙන් දුට්ට දැම්මනේ ඒ කාලේ කවුද ඒක කෙරුවේ හා සිරිමලත් අනිත් කොල්ලෝ වගේ ඔය මල් මත් වෙලා කැලේ පනින්ට ඇති. ඔව් පැන්න කැලාවක් නැහැ. ඌව දොට්ට දැම්මට පස්සේ ගියේ කොළඹට කෙලින්ම. ඔව්. ආන්න ඒක තමයි සිරිමලාගේ වල්ගේ පාගාගත්තු තැන. අර ලන්සි බෝඩිමක් අයිතිකාරිගේ දූවරුන් සිරිමලාගේ බෙල්ලෙල්ලෙන්ට ගිය දා ඉඳලා කොල්ලා විනාශභාවං වුණා. මේ මුදලාලි මහත්තයා පොඩ්ඩක් මෙහාට ආවනම් මේ මේ මේක හරියන එකක් නන් නෙවෙයි. මයි යන්නා යන්ට ඔය පෙත්තම උසික් කරලා දානවා. ඒයි කිරිනේරිස් යන්ට එපා. ඔය එළිය බංකුවේ ඉඳගෙන ඉන්නවා ටිකක්. මේ මං අස්සන් අරන් එනකම්. තව ටිකක් පදන් වෙනකොට අසංකොරයි. ඈ මොදියෝ මම මේ ගමේ ලොකු මුලා දෑනියා හින්දා මගේ අස්සන නිකං අස්ස ගන්නතද ඔය මිනිහා දඟලන්නේ. ඒවා <laughs> සුම්මා. ඒ කියන්නේ මට තේරුන්නේ මොකද්ද මොකද්ද මේ සුම්මා කීවේ? උඹ දෙමළ දන්නවා කඩේට එන මිනිසුන්ගෙන් ඉගෙනගෙන. නැත්තම් උඹ කොහොමද මේ මිනිසුන්ට එකට 100ක් ලාභ තියාගෙන බඩු විකුණන්නේ? සුම්මා කියන්නේ මේ නිකං නිකං කියනවා වගේ වචනයක්. ආ ඒක මන් දන්නවා. නමුත් මේ පෙස්සමට අස්සම් කරන්නේ සුම්මා. ඒ කියන්නේ නිකන් නෙවෙයිනේ. නැතුව නැතුව මේ මොනවද මගේ වලව්වට මේ කිරිනේරිසා ගිහින් දුන්නේ ඈ? වීද කුරහන්ද අමු මෙනේරිද ඒ කිසි දෙයක් ඕනේ නැහැ. කාසි මිටියක් දෙකක් මස්සිනා මේ ගම්මුලා දෑනියා ඒ වගේ අල්ලස් පගාවක් අරගෙන අහුනොත් නෑ නෑ නෑ නෑ නෑ පගාවක් අල්ලසක් නෙවෙයි සන්තෝෂමක් <laughs> බොට තේරුණාද සන්තෝෂමක් මයේ අප්පච්චි ආරච්චිලටත් ඒ වාගේ සන්තෝසන් ඒ කාලේ මිනිස්සු පොර කකා ගෙදරට බලෙන් ගෙනත් දැම්මේ එහෙනම් ඔය ඔය බාර්ලි වීදුරුව හිස්සලානේ තව ටිකක් වක් කරන්නම් නෑ නෑ නෑ ඊට කලින් මේ පෙස්සමේ කාර්යය ඉවර කරනවා මුදියෝ මට ලොක් ලොකු දෙයක් පිළිගැන්නුවොත් මොටත් ඒකෙන් කොටහක් දෙනවා. අනේ අම්මපා ඇත්ත මම මේ කියන්නේ. ඔව්. නමුත් ආරච්චි මස්සිනා අපි දැන් සුමාන ගානක් මුණ ගැහිලා කතා කෙරුවේ. මේ ඉස්කෝලේ ලොකු ගුරයි. මිනිහගේ ගෝලයා අර නාමෙලුයි. තවර මෙයාට මෙයාට හැංගි හොරයින අර මේ මේ රතු ගුරුවරි. ඈ මේ පැලස්සින් වෙන කොහාට හරි මාරු කරන්ට කියලානේ ඈ ඔව් ඒක නම් එහෙම තමයි. නමුත් අව බාර්ලි ටිකක් වක් කරන්නම් ඔය වීදුරුවට මස්සෙනා. හ්ම්. තා බොම ඩිංගක් ඩිංගක්. ඇති ඇති ඇති ඇති. මේ මේ මොකක්ද අපි දැන් කතා වුනේ? දැන් විතරක් නෙමෙයි මේ පෙස්සම ගහන්ට කතා කරගත්තු මුල් දවසේ ඉඳලම අපිට ඕනෑ කෙරුවේ මේ මුවන් පැලස්සේ දියුණු කරගන්න හදන ඉස්කෝලේ ලොක්කයි නාමෙලයි නාමෙලා නම කියන්ට එපා මුජියෝකගේ නම කියන්ට එපා මගේ එක මදෝනියන් දැත කොහෙන්ද ගෙන ආපු ඉනාබේ තක් දීලා ඒකි සදාටම නම්ම ගත්තු එකෙක් නාමෙලා. අන්න හරි අන්න හරි. දැන් මේ අපි ගහන පෙස්සම ඊ මහකන්තෝරුවේ ලොක්කෝ දැක්ක ගමන් නාමෙලත් නෑ. ඉස්කෝලේ ලොකු ගුරත් නෑ. අර රතු බැරැසි නෝනෙත් නෑ. තව ඔරෙන් වාරි ටිකක් වක්කරන්න මස්සිනාට. හ්ම්. ඔව් ඔව් ඒකනම් හොඳයි. එහෙනම් තව වීදුරුවක් බවක් කරන්නම් හොඳ නම්. නෑ නෑ. මේ මං හොඳයි කීවේ අර නාමෙලා මාරු කරලා පන්නලා දාන එකටයි මුදියෝ. ඒ නාමෙලා තමයි මගේ දූ බිසෝගේ හිත සම්පූර්ණයෙන්ම මෝචනය කෙරුවේ කියලායි කියන්නේ. මෝචනේ නෙමෙයි, මෝචනේ නෙමෙයි, මෝහනේ. මෝහනේ කෙරුවේ කියලායි කියන්ට ඇත්තේ. ඔව්. ඔය වාගේ ලොකුයි නාගුරුකම්, වහී ගුරුකම් තියෙනවලුනේ. හැබැයි ඒ වසීරූම යටයි අපි මේ මුවන් පැලැස්සේ ඉන්න වැසියෝ සීරූම අත්සන් කරලා දිග පෙස්සම කරලා ඒක පිළිගත්තොත් ඒක පිළිගත්තොත් තින්නාමෙලා සුම් මගේ දූ බිසෝ <laughs> බිසෝ ඒවි අප්පච්චිගේ දෙපතුල් ළඟ වැඳ වැටිලා සමාව ඉල්ලන්ට <laughs> එතකොට මහගුරත් මාරු. මිනිහා මාරු නම් මේ පැලැස්සේ මට පුළුවන් ඉස්සර තිබ්බ වගේම මගේ වෙලඳාම මට ඕනෑ හැටියට කරගෙන ඉන්න. එතකොට ඔය සමූපාකාරයෙන් එකක් නෑ මස්විලා. එතකොට ඔය ආරච්චිල පයින්ඩේ තව අවුරුදු ගානක් තමුන්ගේ අතේම තියාගෙන බිසෝව Tamanට ඕනෑ කරන මනමාලේ කුට බන්දලා දෙන්නත් පුළුවන් අන්න හරි මොදියන්සේ අන්න හරි ඇයි ඕක මට කලින් නොකීවේ <laughs> ගනි ගනින් ඔය පෙස්සංගොල ටික ගෙනෙන් මෙහාට ඕවා මං ඇස් පියාගෙන අස්සං කරලා ඕක අදම ඉවර කරන්න තෝ ගනින් මෙහාට ඒයි කීම් බණ්ඩා කවුද ඔය කවුද අපි මේ බර සාකච්ඡාවක් පවත්වනවා කවුරු ආවත් එපා ඇතුළට එවන්න කියාදිමායේ දොරට ගහනවා ඒ හිම්බණ්ඩා කෝ කෝ කිරිනේරි මම මේ ඉන්නවා මුදලාලි ඇයි කිරිනේරි මම් බොට කීව නේද අර ඔරෙන් බාර්ලි වීදුරු දෙකක් වතුර වගේ බොනකොට පෙස්සම අත්සන් කොරයි කියලා ඈ පොට හිංගල තේරෙන්නේ නැද්ද කවුද කවුද කවුද අර එළිය කරුවලේ හිටගෙන ඉන්නේ කවුද ඒක කියන්ට තමයි දොරට ගැහුවේ. ආරච්චිලගේ මැනිකෙයි අර ගුරුවරියයි අයියෝ වැඩේ සේරෝම ගහලා යන්ටයි යන්නේ කිරෝ. ඒ දෙන්න ඇතුලේ වෙච්ච කතාබහ සේරම අහගෙන හිටියා කරුවලේ මේ දොර ගාව හිටගෙන. ඉතින් ඇයි උඹ දොර අරගෙන ඇතුලට ඇවිත් මට නොකීවේ? හීම් බණ්ඩ කිව්ව නේද කවුරු ආවත් දොර අරින්ට එපා කියලා. ඈ මුදියෝ බොට විශ්වාසද ඔය පෙස්සමට මං අත්සන් කෙරුවාම මේ ගමේ අනිත් සේර්මත් අත්සන් ගහලා ඔක ඇරලා ඉස්කෝලේ ලොකු ගුරයි නාමලයි සදාටම මේකෙන් එලවලා දාන්න පුළුවන් කියලා. මතින ආරිති මතින මේ මේ මම මම මේ මේ කියන්න හදන්නේ මේ මේ මේ වැඩේ ඕ මන් දන්නවා ඔය වැඩේ මටත් ඕනේ අර නාමලා කියන දුම්බරයයි ලොකු ගුරයි අර කහගෝණියක් වගේ ඉන්න මේ මේ නෑ නෑ නෑ නෑ හරක්ටි මස්සිනා මම මේ කියන්ට යන්නේ මස්සිනා මස්සිනා මොනවද මට කියන්ට යන්නේ මොනවද මට කියන්ට යන්නේ මං දන්නවා ඔය නීති රෙගුලාසි සේරම කෝ උඹේ අර මේ කෝ උඹේ අර අර ඔරන්ජම්බාලි බෝතලේ ගනින් මෙහාට ඕවා තව දෙකක් ඇදලා ඇරියට පස්සේ මං කියන්නම් ඉතුරු හරිය. වක්කරහම් වක්කරහන් ලෝභ නැතුව. මේ නවත්තනවද නැද්ද ඔය බොන දහජරාව? මුටි අයියටත් පිස්සුද මං අහන්නේ මේ මගේ මිනිසයාට හතර වරන්දේ යන්න දැනියම් මේ අවතාරය අවතාරේ කවුද ලෝකෙට මෙතෙන් දෙන්න දොර ඇරියේ ඈ මුදියෝ මම මේක ලේසියෙන් අරින්නේ නෑ ආව අපි දැන් යමු ගෙදර අද රංගපෑම් විජේරත්න වරකාගොඩ රම්‍ය වණිගසේකර රත්නදී නම්බුගේ සෝම්සිරි චන්ද්‍රසේන නාද ශික්ෂණයේ ජයන්ත චන්ද්‍රලාල් මුදලි නායක සෝමරත්න රචනා කරන මුවන් පැලැස්ස අදත් නිෂ්පාදනය කළේ නන්දා ජයමාන්න